ඒ වගේ මේ දේශනාව ධර්ම දානයක් විදිහට ඒ ධර්මයේ සිසිලස මුළු ලෝකෙටම බෙදන්නට ධර්ම දානයක් දෙන්නට සූදානම් වෙන අවස්ථාව. පින්නතුනි කල්පනා කරගන්නට ඕනේ අපේ ජීවිතය තුළ කරගන්න පුළුවන් මහත්ම කුසලයේ තමයි ධර්ම දානමේ කුසලය. ඒ ධර්ම දානමේ කුසලයේ සිද්ධ කරගන්න පුළුවන් ප්‍රධානම ආකාරයක් අද අපිට පහසුම ආකාරයක් තමයි ওই පින්නතුන් අද ওই දින විදිය. නමුත් එතනින් එහාට ගිහිල්ලත් ධර්ම තවත් වැඩිතර ආනිසංස වෙන විදිහට කරන්න පුළුවන්. ඒ කොහොමද? මේ පින්නතුන්ට පුළුවන් නම් මම දෙන විදිහට ධර්ම දෙන්න ඒක මීටත් වැඩිතර ආනිසංසදායි දෙයක්. අපි ළඟ දෙන්න තව කෙනෙකුට දෙන්න නම් අපි ළඟ යමක් තියෙන්න ඕනේ. ඒක නිසා ඒ විදිහට ධර්ම දාණය දෙන්න නම් ඉස්සෙල්ලා මේ පින්නතුන්ට වෙනවා තමන් ළඟ ඒ දේ ඇති කරගන්න. ඒක නිසා හැමෝම මේ ධර්මයේ මනාකොට ශ්‍රවණය කරගත්තොත් පුළුවන්කම ලැබෙයි මේ ධර්ම මේ විදිහට කරනවා වගේම මීට වැඩිතර ආනිසංස ලැබෙන විදිහටත් ධර්ම දානය සිද්ධ කරගන්නට මේ විදිහට කිරීමත් ඊටමත් මහත්ඵලයි මහත් ආනිසංසයි ලෝකයේ සාමාන්‍ය ආමිෂයක් දෙනවට වැඩිය. මොකද බුදු පියාණන් වහන්සේ දේශනා කළේ යෝච වස්ස සතං ජීවේ අපස්සං උදයව්‍යං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්‍යං මේ ලෝකෙ කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා ශ්‍රේෂ්ඨයි පංච උපාදානස්කන්ධي උදේවැය දකින එක කෙනෙකුගේ ජීවත් වීම එක දවසක් ලෝකෙ නිකං කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවට වැඩිය මොකද දුවන්නම් වාලේ දුවන සමාජ රටාවකට අනුව යන ලෝකේ බොහෝ දෙනෙක් ඉපදිලා මැරෙනකොට මෙතරම් දුවලා මෙතරම් මැරෙන සත්වයෝ අතර පරතරක් හොයන්නේ බොහොම ටික දිනේ. ඒ පරතරක් හොයන කෙනාගේ පරතරක් හොයන නුවණේ ශ්‍රේෂ්ඨ බව තියෙන්නේ. ජීවත් වෙලා මැරිලා යන දේ අපි විතරක් කරන දෙයක් නෙමෙයි. තිරිසංගත සතකගේ ජීවිතය දිහා බලන්න අපි වගේම එයත් ජීවිතයට ආසයි අපි වගේම එයත් වටපිටාවට ආසයි අපි වගේම එයත් සැපය හොයනවා දුක අයින් කරගන්න බලනවා අපි වගේම එයාටත් සැපය නොලැබී දුකම ලැබිලා මරණයටපත් වෙනවා මෙහිලා තියෙන එකම වෙනස තමයි අපිට නුවණ ඇති කරගන්න පුළුවන් අපිට ප්‍රඥාව ඇති කරගන්න පුළුවන් මේ මානසික මට්ටමින් මිදෙන්න තිරසංගත සතෙකුට වැඩිය. ඒක නිසා ප්‍රඥාව ඇති කෙනායි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ කියන්නේ කෙනාගේ ප්‍රඥාවයි ලෝකේ උත්තරීතරම දේ වෙන්නේ. ඒ ප්‍රඥාව අපි ළඟ ඇති කරගන්න පුළුවන් නම් අපිටත් ඒ උත්තරීතරත්වය ලං කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඒ ප්‍රඥාව අපේ ජීවිතයට අපි ක්‍රමක්‍රමයෙන් ලං කරගන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රඥාව ලබා ගන්න ක්‍රමවේදය ඒ ප්‍රඥාව ළඟා කරගන්න ක්‍රමවේදය මම බොහෝ විට මතක් කරන දෙයක්. අපේ ජීවිතෙන් පරිබාහිර දෙයක් නෙමෙයි. අද අපි යම් තැනක ජීවත් වෙනවා ජීවත් වෙනවා කියන මේ ජීවිතයේ තියෙන ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ධර්මය. අපිට තිබුණට 84000ක් ධර්මස්කන්ධය අපි හිතුවට බණ දහම් කියලා ලොකු ප්‍රමාණයක් තියෙනවා කියලා. ත්‍රිපිටක ග්‍රන්ථ දිහා බැලුවොත් 56ක් තියෙනවා කියලා අපි ග්‍රන්ථ විදිහට බැලුවා. අපිට පොත් ගොඩාක් පෙනුනට ගොඩාක් දුර කියලා නෑ. කියලා තියෙන එකම තැන. මොකද්ද? අපේ ස්පර්ශ ආයතන හයේ හට ගැනීමත් නැතිවීමත් අපි අපි ළඟම නතර කරලා තියෙන්නේ. ඒක නිසා ගන්න එපා මහ විශාල බරක් හැටියට මුළු ත්‍රිපිටකයේ 84000ක් ධර්මස්කන්ධේම දැනගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. ඒ ටික ඔක්කොම දැනගන්න, ඒ ටික ඔක්කොම ඉගෙන ගන්න යන්න එපා. අවශ්‍යම දේ දැනගන්න, අවශ්‍යම දේ ඉගෙන ගන්න. ඒකයි අත්‍යවශ්‍ය වෙන්නේ. එක ස්වාමීන් වහන්සේ නමක් පැවිදි වුණාම වික්ෂුන් වහන්සේලා ධර්ම විනය පිළිබඳව කියලා දුන්නා. කියලා දෙනකොට විනය කාරණා කියලා දුන්නා මේ විදිහට කරන්න මේ විදිහට කරන්න එපා මේවා කැප දේවල් මේවා අකප දේවල් මෙහෙම භාවනා වඩන්න ඕනේ මේ දේවල් ඇති කරගත යුතු ධර්මතා මේවා නැති කළ යුතු ධර්මතා ගොඩාක් කියලා දුන්නා මේ අලුත් පැවිදුණ හාමුදුරු කල්පනා කරන අම්මෝ මහාන වෙනවා කියලා මෙච්චර දේවල් කරන්න ඕනේද මට නම් බෑ මේ ඔක්කොම රකින්න මට නම් බෑ මේ ඔක්කොම කරන්න මීට වැඩිය හොඳයි ගෙදෙට්ට වෙලා ඉන්න මම යනවා ගෙදර හාමුදුරු තීරණයක් ගත්ත ගෙදර යන්න. බුදුරජාණන් වහන්සේට මේක දැනුවත් වුණා. ඇහුව බුදුරජාණන් වහන්සේ මහන ඔච්චර දේවල් රකින්න ඕනේ නෑ. නුඹට පුළුවන් ද එකක් රකින්න? සාමීනි පුළුවන්. ඔය ගොඩාක් දේවල් රකින්න එපා. ඔබ ඔබේ හිත රැකගන්න හියටි. ගොඩක් දේවල් රකින්න එපා. අපිට කිව්ව අපේ හිත රැකගන්න. වික්ෂුන් වහන්සේ ඒ හාමුදුරුවෝ ඒකනම් කරන්න පුළුවන්. එහෙනම් ඒ හිත රැක ගන්න ක්‍රමයේ පෙන්නවා හිත රැකගත් ආරියත්වයටපත් උනා. අපේ ජීවිතය දිහා බැලුවොත් අපි ගොඩාක් වෙලාවට සම්මත සම්මුති ලෝකයේ උනම් සංකීර්ණ කරගන්නවා ඒක මනෝවිද්‍යාත්මක ක්‍රමවේදය. අපි දැනගත්තේ නැති වුණාට වැඩ ගොඩක් ඔස්සේ. විභාගෙට සිලබස් එකක් පාඩම් කරන ළමයි සිලබස් එකේ තියෙන මුළු සිලබස් එකම කවර් කරන්න යනවා එකපාර. ආවරණය කරන්න යනවා එකපාර. මෙච්චර ගොඩක් තියෙනවා මට ආවරණය කරන්න. මේ ඔක්කොම විභාගයට එනවා මේ ඔක්කොම පාඩම් කරන්න නමුත් එයා නොහිතන දේ මොකද්ද? අද දවසේ පාඩම් කරන්න තියෙන්නේ අද දවසට નિયમિત ටික. එච්චරයි පාඩම් කරගන්න ඕනේ. මුළු සිලබස් එකම පාඩම් කරන්න එපා. ඒ වගේ ධර්මයක් අන්නේ තුලින්මයි අපිට දකින්න වෙන්නේ. නිවන් දකින්න කියලා අද අසීරු දෙයක් බැරි දෙයක් ඊට වැඩිය ලේසි ලෞකික පැත්තෙන් දෙයක් කරගන්න එක කියන එකයි අපි වචන ටිකක් කතා නොකලට අපේ දැක්ම වෙලා තියෙන්නේ. නමුත් ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. අවශ්‍ය වෙන්නේ එක දෙයයි. ඒ තමයි ප්‍රඥාව, නුවණ. අපිට ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෙන කොහෙන්වත් ඇති දෙයක් ගෙනල්ලා අපි ළඟට පෙන්වුවේ නැහැ. අපි ජීවත් වෙන තැන තියෙන ඇත්ත ධර්මතාවය පෙන්වුවා. ඇත්ත ධර්මතාවයේ පෙන්නකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ ධර්මතාවයත් එක්ක ඉදිරියට යන්න. ඇත්ත මොකද්ද කියලා පෙන්නන එකයි බුදුරජාණන් වහන්සේ කළේ. අපි දක්ෂණං ඇත්ත දකින්න අපිට පුළුවන් ඇත්ත අවබෝධ කරගන්න. ඒක නිසා අන්න ඒ ඇත්ත මොකද්ද කියන එක අපි විමසලා බලන්නට ඕනේ. ඒක තමයි අපිට ධර්මයේ තියෙන වැදගත්කම වශයෙන් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ ඒ ඇත්ත තේරුම් ගැනීම තුළ. ඒ කියන්නේ අද අපිට සිද්ධ වෙනවා අපි ජීවත් වෙන තැන පිළිබඳව අවබෝධ කරගන්න. හැබැයි ටිකක් ප්‍රඥා ගෝචර වෙන්න ඕනේ. නුවණ අනුව මෙහෙවන්න ඕනේ. අපි අද ගොඩක් වෙලාවට ඉන්නේ වැරදි දැක්මක. ඒ වැරදි දැක්මයි අපි තේරුම් ගන්න ඕනේ. කාටත් පුළුවන් gedara තියෙන ෆ්‍රිජ් එක මතක් කරගන්න. ශීතකරණයේ ෆ්‍රිජ් එක මතක් කරගන්නකොට ඔක්කොටම මතක අඳුරේ තියෙන ෆ්‍රිජ් එකක්ද ආලෝකයේ තියෙන ෆ්‍රිජ් එකක්ද? ආලෝකයේ තියෙන ලයිට් එකක් පත්තු වෙලා තියෙන ෆ්‍රිජ් එක තමයි ඔක්කොටම මතක. නමුත් දැන් ඇත්තටම ෆ්‍රිජ් එක ආලෝකමන්ත ලයිට් එක ඕෆ් වෙලා තියෙන්නේ. ලයිට් එක ඕෆ් වෙලා. දොර වහනවත් එක්කම ලයිට් එක ඕෆ් වෙලා. අපි හිතාගෙන ඉන්න දේ හරිද එතකොට? ආලෝකමත් ෆ්‍රිජ් එක තියෙනවා කියලා අරින්න යන්නෙම දොර අත තියන්නෙම එළියේ තියෙන ෆ්‍රිජ් එක බලන්න නෙමෙයිද? බලන්න. අපේ දැක්ම වැරදි නැද්ද දැන් තියෙන? අපි ඇත්ත වහලා තියනවා වැරදි දැක්මකින්. ඒ වැරදි දෙයට කියනවා මේ ශාසනික වචනේ මොකද්ද? අවිද්‍යාව. ශාසනික වචනය අවිද්‍යාව. අවිද්‍යාව කියන එකෙන් කරන දේ තමයි කටයුතු දෙකක් කරනවා. එකක් තමයි ඇත්ත වහනවා. ආලෝකමත් ෆ්‍රිජ් එකක් තියෙන කියන ඇත්ත වහනවා. ඇත්ත වහලා බොරුවක් පෙන්නනවා. ආයෙත් දොර අරිනකොට පේන්නේ මොකද්ද? ආලෝකයේ තියෙන ෆ්‍රිජ් එක. ආයෙත් දොර වහනකොට හිතාගෙන ඉන්නේ ආලෝකමත් ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන්නේ කියලා. අන්න ඕක තමයි අපේ ජීවිතයේ සම්පූර්ණම දර්ශනය. ගත වෙන මොහොතක් මොහොතක් පාසා. ওই දර්ශනය එක තැනට එනකන් ගත්තොත් සියුම්ම තැනට එනකන් ගත්තොත් අපි මේ රූපේ බලන මොහොත ගැන කතා කරන්න වෙන්නේ. සද්දේ ආහන මොහොත ගැන කතා කරන්න වෙන්නේ. ගන්ධේ රසේ ස්පර්ශයේ විඳින මොහොත ගැන කතා කරන්න වෙන්නේ. ඔබ ජීවත් වෙනවා කියලා කියන්න තියෙන හොඳම සාධකයේ හොඳම සාක්ෂිය මොකද්ද? ජීවත් වෙනවා කියලා කියන්න ඇහැට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට ස්පර්ශ දැනෙනවා. මේ ටික ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. මේ ටික කරගන්න බෑ නම් මැරිලා. කයේ පැවැත්ම කරගන්න තමන්ට බෑ නම් මැරිලා. අපිට ජීවත් වෙනවා කියන්න තියෙන හොඳම සාධකය මේ ටික පරිහරණය කරන එක. එතකොට අපිට හැම වෙලාවකදීම රූප බලන මොහොතේදී තමයි මම ජීවත් වෙලා තියෙන්නේ. සද්දය අහන මොහොතේදී මම ජීවත් වෙලා තියෙන්නේ. ගඳ සුවඳ විඳින මොහොතේදී මම ජීවත් වෙලා තියෙන්නේ. නමුත් ඇත්තටම අපි හිතාගෙන ඉන්නවා ෆ්‍රිජ් එකේ ලයිට් එක වගේ තියෙන දේ විඳිනවා කියලා. ඕගොල්ලොන්ට පුළුවන් හැමදාම හම්බෙන කෙනා හෙටත් ගිහිල්ලා හම්බෙන්න පුළුවන්කම තියෙනවා. ඇයි? ඒ කෙනා දැනුත් නිට්ටයයි හිත තුල එහෙ ඉන්නවා කියන සංඥාව සංකල්පය තියෙනවා. කාටත් තියෙනවනේ gedara ඉඳලා ආවේ කියලා අදහස. ආපු gedette දැන් යන්න බෑද? පුළුවන්. gedette යන්න පුළුවන්කම කාලඟක් තියෙනවා. ඇයි යන්න පුළුවන්? gedara එහෙ තියෙන නිසා. gedara එහි තියනවා කියන එක ඇත්තටම ඕගොල්ලොන්ගේ හිත තුල හදාගත්ත සංඥාවක් නෙමෙයිද? gedara එහි තියනවමද නැත්තම්? අපි හිතන්නේ gedara එහි තියනවමයි කියලා. මේ බණ අහන මොහොත වෙනකොට ඒ gedara එතන නැති වෙලා තිබුණොත් දැන් මොකද වෙන්නේ? අපි ඒද අපි දන්නේ නැත්නම් අපිට හිතෙන්නේ අපි නොදන්නා දේ අපි දැනගත්තේ නැති වුණොත් ඒ දේ නෑ කියලා අපි හිතාගෙන ඉන්නවා ඒත් ඒ දේ තියෙනවා කියලා. සුනාමිය ආවා 2004 මමත් මහණුන මුල්ම කාලේ. එතකොට අපේ සේනාසනෙට ආරංචි වුණේ නැහැ සුනාමියක් ආවයි කියන එක ගොඩාක් රැ වෙනකම්. එදා සිල් අරගෙන හිටිය පිරිසක් රැහෙන පිරිසක්. ඉතින් ගොඩක් දුර පළාත් වලින් ඇවිල්ලා හිටියා. කාටවත් රැ වෙනකම් ජරා මරණ දුක නම් තිබ්බේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා නම් සුනාමිය ආව නිසායි දුක ආවේ කියලා නැතිනම් එහි තියෙන ගෙවල් තියෙනවා පුද්ගලයෝ ඉන්නවා කියලා හිතාගෙන හිටියනම් එතනත් හිටිය නෑදෑයෝ නැති වුණ අය. ඒ අයට රෑ වෙනකන් නෑදෑය නැතිවීමේ දුක ආවේ නෑ. ඇයි? රෑ වෙනකන් ඒගොල්ලොන්ගේ හිතේ ඉන්න පුද්ගලයා ජීවත් වුණා. රෑ වෙනකන් ඒගොල්ලොන්ගේ හිතේ ඉන්න පුද්ගලයා ජීවත් වුණා. යම් මොහොතක ඇහුවනම් මෙහෙම දෙයක් වෙලාද කියලා අහන මොහොතෙන් මොකද වෙන්නේ? සංගක්ත වෙනවා, බය වෙනවා, තැති ගන්නවා, පීඩාවටපත් වෙනවා, කරදරයක් වෙලාද දන්නේ හොයනවා, වැළපෙනවා, දුක් වෙනවා, ආරංචි වෙනවා නැති උනායි කියලා. අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. දැන් එයාගෙන් එයාට කිව්වොත් ඔයා දුක් විඳින්නේ ඔයාගේ හිත නිසායි එළිය කෙනා මැරුණු නිසා නෙමෙයි කියලා කිව්වොත් පිස්සුද කියලා අහයි. ධර්මයේ නොදැන ගන්න කෙනෙක් වුණොත්. යථාර්ථවාදීව බැලුවොත් මේ සිද්ධිය දිහාම අපිට හිතෙන්නේ ඒ කෙනාට දුක ආවේ එළිය කෙනා මැරුණ නිසායි දුක ආවේ යාට. මැරුණු නිසා දුක එනවනම් එහෙ මැරෙනකොට මෙහෙ දුක එන්න ඕනේ. ඇයි ඒ කෙනාට දුක ආවේ නැත්තේ රැ වෙනකම්ම? මැරුණා කියන සංඥාවක් සංකල්පයක් ඇසුරු කරන්න තමන්ගේ මනස තුල තිබුණේ නෑ දෙයක්. නිමිත්තක් තිබුණේ නෑ. තිබුණ නැති නිසා දුක ආවෙත් නෑ. ඒකෙන් කියන්නේ අපිට පුළුවන් කමක් නෑ, අපි කරන්නේ නෑ, අපි මැරෙනකොට දුක් විඳින්නේ නෑ. අපි දුක් විඳින්නේ මැරෙන නිසා නෙමෙයි මැරුණා කියලා මෙහි හදාගන්න පුද්ගලභාවයේ බාහිර පැත්තේ පතිත වෙන රූපයක් නැති වෙනකොට අපි කිව්වොත් ඉරේලිය වහලේ හිරක් එහෙම තියෙනකොට සමහර වෙලාවට ඉරේලිය වැටෙනවා දැකලා තියෙනවා බිමට මේ ඉරේලිය පතිත වෙනවනේ බිමට පතිත වෙන්න බිම නැති වුණොත් මොකද වෙන්නේ පතිත වෙන්න බිම නැති වුණොත් පෙනෙයිද පෙනෙන්නේ නැහැ අපිට පේනවා දුවිලි අංශු වලට වැදිලා වගේ අපිට අර ආලෝකය පේනවා කියලා හිතන තැන හැබැයි ඒද දුවිලි අංශු මට්ටමේ රූපයක් නිසා මිසක නැත්තම් ඒ මට්ටම පෙනෙන නිසා නෙමෙයි. පතිත වෙන තැනක් නැති වුණොත් අපිට පේන්නේ නැහැ ඒදී. අපිට පෙනෙන්නේ පතිත වුණ තැනක් ඇති කල්හිමයි. ඒක නිසා ඕගොල්ලොන්ගේ ගේ තියනවා කියලා හිතන්නේ ඇයි? gedara කියලා හිතේ හදාගන්න සංඥාව මානසිකාරය පතිත කරන්න තැනක් හම්බෙලා තියෙනවා. මොකක්ද ඒ තැන? සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඇති තැනක ඇති වෙන දෙයක් මොකද්ද? වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා තව ධර්මතා හතරක්. වචන විදිහට මතක තියාගන්න අමාරු නම් අතහරින්නකෝ. අර්ථයක් විදිහට මතක තියාගන්නකෝ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඇති තැනක පාට ටිකක් පේනවා. එළියේ පාට ටිකක් පේන තැනක පාට ඇති තැනක අපි හිතනවා gedara තියෙනවයි කියලා. අපි හිතන්නේ gederනේ පේන්නේ කියලානේ. ඇහැට පේන්නේ gedera. නමුත් ඇහැට පේන්නේ පාටක් නෙමෙයිද? ඇහැට පේන්නේ වර්ණ සටහන. ඕකෙදි උදාහරණයක් හැටියට මම හැමදාම කියන දේ තමයි ආලෝකයක් බාහිර රූපයට පතිත වුණාම මේ පරාවර්තන ආලෝකය ඇහැට ගැටෙනවා. පරාවර්තන ආලෝකයේ තුල තිබුණද gedara ආලෝකයේ තුල gedarak තිබුණේ නැහැ. ආලෝකෙන් තොර දෙයක් ඇහැට පතිත වුණාද? අපි කිව්වොත් එහෙම ආලෝකය නම් ගෙදර නෙමෙයි ගෙදර පසිට වෙලා ආලෝකය එන්නේ කිව්වොත් එහෙම හරි සිය හරි. ගෙදර පසිට වෙලා එන ආලෝකයනේ ඇහැට වැදුනේ. එහෙම හරි කියන්නකෝ. ආලෝකය නම් ඇහැට වැදුනේ ආලෝකය තුල ගෙදර තිබුණේ නෑ නම. ගෙදර ඇවිල්ලා ඇහි හැප්පුණෙත් නෑ හැබැයි. ආලෝකය විතරයි පතිත උනේ. ආලෝකය කියන එක තුල ගෙදර තිබුණේ නැහැ. අනාත්ම මට්ටමක තිබුණේ. ඒකට කියනවා අනාත්මයි කියලා. පුද්ගල භාවය ගෙදර කියන ස්වභාවයක් ඇත්තේ නෑ එතන. ආලෝකය කියන එක ශාසනයේ වචනේ තමයි වර්ණ සටහන. අනාත්ම වර්ණ සටහනක් ඇහැට ගැටුණ ගැටුණු තැනක මොකක්ද ඇති උනේ? මේ gederai කියලා හිතෙන් දැනගත්තා. හිතෙන් සංඥාවක් උපද්දව ගත්තා මේ gederai කියලා. ඒ gederai කියලා උපද්දවගත්තු සංඥාව නිසා ඒ සංඥාවයි තමන් මෙනෙහි කරන්න එළිය තියනවා කියලා. අපි මහණුණු මුල් කාලෙදී සමහර වෙලාවට උදේ නැගිටිනකොට හිතෙන්නේ ගෙදර ඉන්නවයි කියලා ආරණ්‍යයට ආපු මුල්ම දවස් ටිකේ අපිට හිතෙන උදේ නැගිටිනකොට ගෙදරයි කියලා. ඇයි සංඥාව තියෙන්නේ? ගෙදර සංඥාව. ඒක නිසා මතක් වෙන්නෙම ඒ මට්ටමේ සංඥාව. එහෙම වෙලා නැද්ද? වෙන තැනකට ගිහිල්ලත් ගෙදර කියන සංඥාව එනවා. ඇත්තටම ඇස් හමුවට රූපයක් එනකොට අපි ඇසුරු කරන්නේ අපේ මනස රැස් කරගෙන තියෙන සංඥාව මිසක එන දේ රැස් කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි එන දේ දැනගන්න මට්ටමක නැහැ. ඇහැට පේන්නේ අනාත්ම ධර්මතාවය අනාත්ම දේ පේන තැනක පුද්ගල භාවය එකතු කරගන්නේ හැම වෙලාවකදීම තමන්ගේ හිත තුල. ඒකයි එක්කෙනෙක් මැරෙනකොට එක්කෙනෙක් අඬනවා අම්මා මැරුණා කියලා. තව කෙනෙක් අඬනවා නංගි මැරුණා කියලා. තව කෙනෙක් අඬනවා නෝනා මැරුණයි කියලා. ඇයි නානත්තේ? ඔක්කොම අඬන්න එපේ අම්මා මැරුණා කියලා. ඇයි ඔක්කොම අම්මා මැරුණයි කියලා අඬන්නේ නැත්තේ? ඒ රූපය කාගෙත් ඇස් හමුවට ආවේ එක විදිහට නෙමෙයිද? එකම විදිහට ආවේ. එකම විදිහට ඇස් හමුවට ආවට ඇස් හමුවට එන එකම විදිහ ආරම්භය තුන් දිනක් ඇති කරගත්තේ සංඥා මනසිකාර තුනක් හිතේ ඇති කරගත්තේ ඒකට කියනවා සංඛාර කරන රැස් කරගෙන තියෙනවා. රැස් කරගත්තේ ධර්මතා තුන් ආකාරයකට. Taman හැම වෙලාවෙම මේ රූපය අසමුවට එනකොට මතක් කරගන්න රැස් කරගෙන තියෙන දේ. ඒකනේ පුංචි ළමයෙකුට අම්මා තාත්තා පුරුදු කරන්නේ. පුතේ මේ අම්මා අම්මා අම්මා කියලා අවුරුද්දක් විතර අර ළමයාට කියලා කියලා කියලා නෙමෙයි දෝක පුරුදු කරන්නේ. ඒ අම්මා තාත්තා හදනව නෙමෙයිද අපි මේ මනස තුල? අම්මා තාත්තා උපද්දනවා මේ මනස තුල. ඊට පස්සේ එදා ඉඳන් ඒ ළමයාට වෙනසක් ඇත්තෙම නැහැ. රූපේ හම්බෙනකොටම රූපෙම අම්මා වෙලා. නමුත් එයා නොදන්න දේ අම්මා කියන ගතිය ඇති කරගත්තේ මෙහි ඒ ගතිය සතර මහා ධාතු තුල දැක්කාම එළියෙන් අම්මා හම්බෙනවා අපිට. නමුත් යථාර්ථයක් විදිහට පොඩ්ඩක් මෙනෙහි කරලා බැලුවොත් ඕක කඩලා බැලුවොත් පටවි ධාතුව අම්මද තදගතිය තදගතිය අම්මා වුණොත් එහෙම ලෝකේ තදගතිය තියෙන හැම තැනකම අම්මා ඉන්න වෙනවනේ ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව අම්මද ආයෝ ධාතුවත් අම්මා නෙමෙයි එහෙනම් ඇහැට පෙනෙන ඒ වර්ණ සටහන අම්මද වර්ණ සටහන අම්මා නෙමෙයි. වර්ණ සටහන අම්මා වුණොත් එහෙම ෆොටෝ එකක් තිබුණත් ඒකේ අම්මත් ඇත්ත වෙලා මේ අම්මත් ඇත්ත වෙනවා. දැන් කොයි අම්මද ඇත්ත අම්මා? වීඩියෝ පටේ ඉන්න අම්මද ෆොටෝ එකේ ඉන්න අම්මද ඇත්තටම ඉන්නවා කියන තැන ඉන්න අම්මද? එහෙනම් අම්මලා ගොඩක් ඒ හැමතැනම අම්මලා ඉන්න වෙනවා. ඒ වගේම වර්ණ සටහන අම්මා වුණොත් ඒ විදිහේ වර්ණයක් තියෙන හැමතැනකම අම්මා ඉන්න වෙනවා. නමුත් ඒ අම්මා නොවන තැනක ඒ රූපය අස්හමුවට එනකොට අපි තුල නෙමෙයිද ගොඩනගාගත්තේ අම්මා කියන බව. ඒ සංඥාව රූපය අපේ ඇස් හමුවට එනකොට අපේ මනස තුල ගොඩනගාගත්ත අපි අම්මා ඉන්නවා කියලා අම්මා ඇති බවට. දැන් හිතෙන් ගොඩනගාගත්ත අම්මා අපි දකිනවා බාහිර රූපායතනෙ ඉන්නවා. පෙනෙන දේ තුල ඉන්නවා කියලා. ආලෝකමත් ෆ්‍රිජ් එක මතක් කරගන්නවා වගේ අපි හිතනවා මේ පුද්ගලයා ඉන්නේ කොහෙද? එළියේ සතර මහා ධාතුවේ දකිනවා. හැබැයි ධාතුවේ දේ අපිට ඕන විදිහට තියෙන්නේ නෑ සතර මහා ධාතුව වෙනස් වෙනවා. වෙනස් වෙනකොට අපි ධාතුවේ අම්මා දකින අපිට අම්මා වෙනස් වෙනවා වගේ පේන්නේ. අපි සතර මහා ධාතුව අම්මා කියලා දකින අපිට ධාතුව වෙනස් වෙනකොට අපිට පෙනෙනවා අම්මා වෙනස් වෙනවා වගේ. දැන් අපිට අම්මා ජරා මරණ වෙන දුක, අම්මා මැරෙන දුක, අම්මා ලෙඩ වෙන දුක ඉඳින්න පුළුවන් ධාතුව පැත්තෙන් ඉඳගෙන. ඔන්න ඕකයි අපේ තියෙන වැරදි දේ. අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්න ඔතන අවබෝධ කරගන්න. අපි උත්සාහවත් වෙන්න ඕනේ අන්න ඔතෙන්ට යන්න. 84000ක් ධර්මස්කන්ධේම පෙන්වුවේ අපිට අම්මා හම්බෙන තැන තියෙන ඇත්ත කියලා තියලා අම්මා උපදින බව නැති කරන්න. අම්මා උපදින බව නැති කරගන්න කෙනාට තාත්තා උපදින බව නිකම්ම නැති වෙයි. දුව පුතා උපදින බව, ගෙදර දොර නැති වෙන බව නිකම්ම නැති වෙයි. මොකද එයා දකිනවා රූපායතනේ අම්මා තාත්තා දකින්නේ නැහැ. ඇහැට ඇත්තටම ගැටෙන මොහොතේදී අම්මා තාත්තා දැකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. කෙනෙකුට කිව්වොත් ඔබ කවදාවත් ඇහෙන් අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් දැකලා නෑ කිව්වොත් ගුටි කන්නයි. ඇයි? මේ පේන්නේ කවුද එහෙනම්? අතින් අල්ලලම අහන්න පුළුවන් මේ පේන්නේ කවුද කියලා. ඒ තරම් අපිට කෙලෙසේ බලවත් කරලා ඒ තරම් අපිට ආත්මීය කරලා තියෙන දේ. නමුත් ඇත්තටම අම්මා තාත්තා කියන එක ඒ මොහොතටයි අපි උපද්දව ගන්නේ. ඒ මොහොතටයි අපි හදාගන්නේ. ඊටු ටික ඔක්කොම අතීතාන්තේ තියෙන ටික ඔක්කොම අපේ මනසෙන් ගෙනල්ලා දෙන දේ. අපි හැම වෙලාවෙම ජීවත් වෙන්නේ අතීතාන්තයේ තුල. දැන් ඕගොල්ලෝ මේ මොහොතේදී ඕගොල්ලෝ දන්නේ නැතුවම රැස් කරගන්නවා. මම ඔකට කියන්නේ කුණුව හිඳිනවා කියලා. පාරේ සමහර මානසික රෝගීන් ඉන්න දකින දකින දේ අහුලලා මල්ලකට දාගන්නවා. අපි හැමෝම එයාද ඇතුළු අපි ඔක්කොම මේ මානසික රෝගී තත්ත්වෙන් තමයි පෙළෙන්නේ. අපි ඔක්කොම රැස් කරගන්නවා. කොහොමද රැස් කරගන්නේ? ඕගොල්ලෝ නොදැනගත්තට ඕගොල්ලෝ මේ දැනුත් රැස් කරගන්නවා හැම වෙලෙම. මේ මොහොත රැස් කරගෙන හිටියේ නෑ මෙතෙන්ට එනකම් කවුරු. නමුත් දැන් රැස් කරගත්තා. දැන් පුළුවන් මේ ගැන කතා කරන්න ඕන තරම් නිමිති තියෙනවා. මේ මොහොතේදී මෙතනත් රැස් කරගෙන තියෙනවා. දැන් කාටත් වෙන වටාපත ඉස්සුණා කියලා. වටාපත ඉස්සුව කියලා පේනකොට ඇයි වටාපත ඉස්සුව කියලා ඕගොල්ලන්ට පෙන්වන්නේ? මේ දැන් මේ මොහොතේ අලුතෙන්ම කෙනෙක් මෙතෙන්ට ආවොත් අර දොරෙන් එයාට මොකද්ද පේන්නේ මං වටාපත ඉස්සුවා කියලා පෙනේද හාමුදුරු වටාපත මේ විදිහට තියාගෙනම බණ කියනවා කියලා පෙනේද එයාට දැක්මක් ඇත්තේ නැහැ වටාපත ඔස්සපු බවට එයාට පේන්නේ වටාපත මේ විදිහට තියාගත්තු බවට දැන් ඕගොල්ලොන්ට මං වටාපත ඉස්සුවා වෙන්නත් එයාට මං වටාපත තියාගෙන ඉන්නව වෙන්නත් හේතුව මොකද්ද ඕගොල්ලෝ රැස් කරගත්ත මෙතන වටාපත මේ විදිහටම තියෙන බව ඊට පස්සේ මේ විදිහට වුණාට පස්සේ මේ රූපය දැන් ඇහැට ගැටෙනකොට ඕගොල්ලෝ රැස් කරගෙන තියෙන රූපෙට ඇහැට ගැටුණු දේ ගැලපෙන්නේ නැහැ. ඒ වර්ණ සටහන ගැලපෙන්නේ හිතේ රැස් කරගත්ත දෙයට. ඒක සසඳලා බැලුවා. ආ, හාමුදුරු වටාපත උස්සලා තියෙන්නේ. ඒ දැනගත්ත දේ රැස් කරගත්ත. දැන් ආපහු උසපු එක පාත් කරපු එක ඊට පස්සේ රැස් කරගත්තා. මොහොතක් මොහොතක් ගාන රැස් කරනවා. අලුතෙන්ම කෙනෙක් හම්බෙනකොට පුද්ගලයෙක් කවුරු හරි හම්බුනොත් අපෙන් අහුවොත් කොයි වගේ කෙනෙක්ද? එයා තරුණ කෙනෙක්, මේ මට්ටමේ කෙනෙක්. අපි රැස් කරගන්නවා තරුණ මට්ටමේ ඉඳලා රැස් කරගන්නවා. අවුරුදු 50කට 60කට පස්සේ 50ක් වෙනකොට එයාව හම්බුනොත් එහෙම තව කෙනෙක් ඇහුවොත් එහෙම කොහොම කෙනෙක්ද? එයා ගැනම කියනවා වයසක කෙනෙක් කියලා. බොහොම වයසට ගියපු කෙනෙක් කියලා එයා ගැනම කියනවා. ඇත්තම කතාව ඇත්තම දේ මේ මොහොතේදී ඇහැට ගැටෙන රූපයයි අපිට ඇත්ත වෙන්නේ. දැන් මම වටාපත උස්සගෙන ඉඳලා පහත දාපු බව ඕගොල්ලෝගේ මනස තුල රැස් කරගත්ත ධර්මතාවය. ඒක තියෙන අර කුණු මල්ලේ. කුණු මල්ලේ තියෙන ඒ දේ එකතු කරලා මේ දේ සසඳලා බලන්නේ ඕගොල්ලෝ. හැම වෙලාවකදීම අපි ඇහැට ගැටෙන ගැටෙන මේ හැම රූපයක්ම ඇහෙන හැම සද්දයක්ම ගන්ධයක්ම රසයක්ම අපි රැස් කරගන්නවා. රැස් කරගන්නවා විතරක් නෙමෙයි ඒ මානසික රෝගී කෙනා යනකොට දකින දකින්දී බෑග් එකට දාගෙන විතරයි යන්නේ. අපි දාගන්නවා විතරකුත් නෙමෙයි. දාගත්ත දේ ඇද ඇද බලබලත් යනවා. බලබල යන ගමන් තව දාගන්නවා. අපි ඊටත් වැඩි එහා දෙයක් කරනවා. බලබල සතුටු වෙනවා. සතුටු වෙවි තව තව දේවල් එකතු කරනවා. අන්න ඔය එකතු කරන බව නිසා අන්න ඒ මානසික රෝගී බව නිසා බුදුරජාණන් වහන්සේ ඒකට කිව්වා මේ එකතු කරන බවට මොකද්ද? සංඛාරය රැස් කරනවා ආචේගාමි රැස් කිරීමට යනවා සංඛාර වලට කියන සංඛාරය කියන වචනේ තව එක තේරුමක් තමයි කුණු ගොඩ කියන එක අර්ථ ගොඩාක් තියෙනවා එකක් තමයි කුණු ගොඩ අනිත් එක රැස් කරගන්න එක ඇත්තටම කුණු ගොඩක් රැස් කරගන්න එකක් තමයි අපි කරන්නේ ඊට පස්සේ හරකෙක් මුළු දවස තිස්සේම ඇවිදලා කාපු දේ වමාර වමාර කනවා වගේ අපිත් රැස් කරගත්ත දේ අරගෙන නැවත නැවත බල බල ස්ථිර කරගන්නවා හැබැයි අපි දන්නේ නැහැ අපි හැම වෙලාවකදීම අපේ මනස එක්ක මේ ගනුදෙනුව කරනවා කියන එක. අපි හැමෝම හැම වෙලාවකදීම උත්සාහවත් වෙන්නේ අපේ මනසත් එක්ක මේ ගනුදෙනුව කරන්නේ. කිසිදු කලක වර්තමානයේ ඇහැට පෙනෙන රූපේ දකින්නේ නැහැ අපි. ඒ මොහොත ගැන දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි දැනගන්න බෑ කියන්නේ? ඇහැට රූපේ පේන මොහොතේදී මෙතන වටාපත හම්බෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. වර්ණ සටහන ඇහැට ගැටෙන මොහොත නැතිනම් අර කියපු විදිහට ආලෝකයක් ඇහැට පතිත වෙන මොහොත ඇහි පැත්තෙන් ආලෝකේ පතිත කරගන්න අවස්ථාව මේ අවස්ථාවේදී වටාපතක් තියෙයිද ආලෝකේ වටාපතක් තිබ්බද නැහැ ඇහි වටාපතක් තිබ්බද? නෑ. ආලෝකයේත් වටාපතක් නොතිබුණු තැන, ඇහෙත් වටාපතක් නොතිබුණු තැන වටාපත කියන ටික එකතු කරේ කොහෙන්ද? රැස් කරගත්ත තමන්ගේ මනසින්. ඒකයි රූපේ කියන එක අනිදස්සනයි දකින්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. අපි හිතුවට රූපේ දකින්න පුළුවන් කියලා මේ රූපය අපිට තියෙන්නේ අනිදස්සන කියන්නේ දකින්න බෑ කියන එක. සනිදස්සන රූපයක් තියෙන්නේ දකින්න පුළුවන් මට්ටමේ. නමුත් දකින්න පුළුවන් දේ අනාරම්මනයි අරමුණු කරන්න බෑ. අනාරම්මනයි කියලා කියන්නේ මේ රූපය කිසිම කලයක අපිට හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි හිතනවා නම් අතීත අන්තිම ඇසුරු කර කර මිසක මේ වටාපත කියන දේ හිතන්නේ අපිට කවදාවත් වටාපත දකින්නත් බෑ. දකින මොහොතේ වටාපත මොහොතදී දැක්ක දේ ඇත්තෙත් නෑ. රුපියල් 300ක් අරගෙන කඩේකට ගිහිල්ලා 100 නෝට්ටු තුනක් අරගෙන යම් බඩුවක් ගන්නවා. බඩුව අරගෙන අපි ඒ බඩුව ගත්ත භාණ්ඩේ පෙන්නලා කියනවා මේ තියෙන්නේ 100ක් මේ තියෙන්නේ 100ක් මේ තියෙන්නේ තවත් 100ක් කිව්වොත් හරිද හරියන්නේ නැහැ රුපියල් 100ක් ගෙවිය යුතු තැනකට මේ බඩුව දුන්නොත් හරියනවද හරියන්නේ නැහැ ඇයි හරියන්නේ නැත්තේ අපි රුපියල් 300ක්ම වියදම් කරලානේ ගත්තේ හරියන්නේ නැත්තේ අර ටික වැය වෙලා ඉවර නිසා මේ බඩුව ගන්න දැන් මේ භාණ්ඩය තුල රුපියල් 100 වැත්තේ නැහැ දැන් තියෙන්නේ බඩුවක් මේ භාණ්ඩය දැන් රුපියල් 300 නෙමෙයි. ඒ වගේ ඇහැයි රූපයයි හිතයි වැය වුණු තැනක වටාපත උපදිනවා. හැබැයි වටාපත දැන් දකින්න එපා මනස තුල හදාගත්ත වටාපත රූපේ දකින්න එපා. එළියේ රූපේ දකින්න එපා මේ වටාපත. ඒකයි අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ගැහැවිය නුඹේ සිතට ඇස ඇසුරු නොවේවා, රූපේ ඇසුරු නොවේවා, චක්කු විඥානය ඇසුරු නොවේවා. ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා කිව්වා, රූපේ ඇසුරු වෙන්න දෙන්න එපා කිව්වා, චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා කිව්වා. දැන් අපිට ඇහැ නැති වෙනකොට රූපේ නැති වෙනකොට චක්කු විඥානේ නැති වෙනකොට අපි ළඟ තියෙන ඇහෙන් ගත්ත කුණු ගොඩ හිස් වෙනකොට අපිට නිමිති ඇත්තේ නැහැ. හම්බෙනකොට හම්බෙනකොට අලුත්ම රූපයක් හම්බෙයි මිසක කලින් හිටපු පුතා දැන් හම්බෙනවා නෙමෙයි. දැන් ඉන්න පුතා හෙට හම්බෙනවා නෙමෙයි. එතකොට පුතාගේ ජරා මරණ දුකක් විඳින්න වෙයිද අපිට? පුතා ඉපදෙන එක, පුතා ලෙඩ වෙන එක, පුතා මැරෙන එක විඳින්න වෙයිද? ඇයි නිත්‍ය පුතෙක් නැහැනේ අපි ළඟ. අපිට මේ මොහොතේ හේතු ටික ගැටෙනකොට හටගන්න ධර්මතාවයක් මිසක පුතා කියන සංකල්ප මෙහෙන් ඇති කරගන්න දෙයක් මිසක බාහිර රූපේ දකින්න නැති වුණොත් ධාතුවෙන් දකින්න නැති වුණොත් අපිට පුතා ඉපදෙන දුක, ලෙඩ වෙන දුක, මැරෙන දුක නැති වෙයි. මේකෙන් කියන්නේ මෙහෙම දැක්ක කියලා දුව පුතා වෙනුවෙන් කරන තියෙන යුතුයකම් ටික කරන්නේ නැහැ කියන එකක් එහෙම කියන්නේ නැහැ. කවුරුත් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා පවුඩර් ගානවනේ. එහෙනේ පේන්නේ. කණ්ණාඩියේ පෙනුනයි කියලා පේන දේ ගහනවද කවුරු? පෙනුනේ මූණ නෙමෙයිද? මූණ පෙනුන කියලා පෙනුන දේ ගෑවද? නෑ. ගෑවේ මේ පැත්තේ. එහෙ බලාගෙන මේ පැත්තේ ගෑවා. ඇයි ගෑවේ? එහෙ පෙනුනට මෙහෙයි තියෙන්නේ කියලා දැනගත්තා. ඒ වගේම දුව පුතා සමුවට එනකොට එළඹ සිටි නුවණක් තියෙනවා. අනාත්ම ධර්මතාවයක් තියෙන කියන තැනකින්. කල යුතු දේ කරනවා ඒකේ තැවරෙන්නේ නැතුව. අනාත්ම බව තේරුම් අරගෙන වැරදි දේ වැරද්ද හැටියට තේරුම් අරගෙන කරනවා. එතකොට මේ වැරදි කරන මානසික தත්ත්වයක් එක්ක එයා ලැජ්ජ වෙනවා. අට්ටි යති හරායති jigucchati බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බ සංඛාරේසු අට්ටි යති හරායති jigucchati සංඛාර වශයෙන් ඇති කරගන්න මේ ලෝකය ගැන එයා ලැජ්ජ වෙනවා. පිළිකුල් කරනවා එයා මේ මට්ටම ගැන. දැන් අපි කිව්වොත් උදාහරණයක් ඔය පින්නතුන් බොහෝම ශ්‍රේෂ්ඨයි කියලා සලකන බොහෝම ගෞරව කරන සම්භාවනීය පිරිසක් ඉන්නවා. මේ පිරිස ඔබට නොදන්නා ඔබ ඉන්න තැනට එන මොහොතකදී ඔබ පුංචි ළමයෙක් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා. හිතන්නකෝ චරිතයක් ආරෝපණය කරගෙන හොරා පොලිස් සෙල්ලමක් හරි මොනවා හරි ඒ වගේ දෙයක් කර කර තමන් අර චරිතේ රඟපාමින් ඉන්නවා. ඉන්න මොහොතේ තමන් අර වැදගත් කියලා සලකන සම්භාවනීය පිරිස තමන්ටත් නොදන්නා ඇවිල්ලා තමන් ළඟ ඉන්නවා දකිනවා. මොනවා හිතෙයිද? ලැජ්ජාවක් ඇති වෙන්නේ නැති වෙයිද? Tamanටම ලැජ්ජාවක් ඇති වෙනවා. Taman කරපු දේ ගැන Tamanටම ලැජ්ජාවක් ඇති වෙනවා. ඇයි? Taman දැක්ක හොඳටම Taman ඇති කරගෙන හිටපු මානසික මට්ටමේ වැරද්ද ඒක බාල මානසික මට්ටමක් කියලා Taman දන්නවා. අපි පොඩි ළමයාගේ මානසික මට්ටමට වැටිලා හිටපු එක ඒ මොහොතේදී අර පිරිස ඉස්සරහා අපි ලැජ්ජාවටපත් වෙනවා. අපි ආපහු ඒකේ ඒ වෙලාවේදී කරන්න යනවද? නෑ. අපි ටක් ගාලා නැගිටලා අරක මකා ගන්න කොහොම හරි කතා කරන්න යයි. ඒකනේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එතකොට අන්න ඒ දෙයම තමයි. අපිත් හැම වෙලාවකදීම අර පොඩි ළමයාගේ මානසික මට්ටමට වැටෙනා වගේ මේ මොහොත තුලත් අපි ඉන්නේ පොඩි ළමයාගේ මානසික මට්ටම තුල. මොකද්ද පොඩි ළමයාගේ මානසික මට්ටම තුල කිව්වේ? චරිතය ආරූඪ කරගෙන හොරක් පුංචි ළමයාමයි පොලිස් කාර්යයක් පුංචි ළමයාමයි චරිතයක් ආරූඪ කරගෙන ඒ වෙලාවට එයා තමයි ඒ පුද්ගලයා තමයි තමන් ඒ විදිහටමයි අපි මේ කටයුතු කරන්නේ. අපි හිතාගෙන ඉන්නෝ නැති දේ ඇති විදිහට අපි පුංචි ළමයා කල්පනා කරනවා වගේ රූපය වැය වුණු තැනක අර රුපියල් 300 වැය වුණා වගේ රූපේ වැය වුණු තැනක. රූපේ වැය වුණා කියලා කිව්වේ නිකන් ගන්නකො ගොරෝසු විදිහටම කියනවනම් ආලෝකේ වැය වුණු තැනක. ආලෝකය ඇහැට පතිතුන් නැත්තම් අපිට රූප පේනවද? පේන්නේ නැහැ. ඇහැ නැත්තම් ආලෝකේ පතිත කරගන්න ඒද පේනවද? නැහැ. මේ ටික වැය වෙලා ඉවරනේ. එක වතාවක් ඇහැට වැටුණු ආලෝකේ ආයෙත් ඒ ආලෝකේ එන්නේ ඒක වැටිලා ඉවරමයි. ඒක ගිහිල්ලා ඉවරමයි. මේ ගියපු තප්පරේ පුළුවන් ද ආයෙ ගන්න? ආයෙ ගන්න බෑ. එහෙනම් මේ තප්පරේ සිත් තුල සිද්ධ වෙච්ච සියලුම සිද්ධි ආයෙ ගන්න බෑ. නැවත ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි. ඒ වගේ මේ සිද්ධි ආයෙ ගන්න පුළුවන් කම නැහැ. රූපේ ඉතුරු නැතුවම වැය වෙලා වැය වුණු තැනක මනසින් උපද්දවගත්ත වටාපත. ওই විදිහටම අපි පුද්ගල භාවයේ උපදෝගින් ඉන්නේ. මේ මොහොතේ ෆොටෝ එකක් ගැහුවොත් ෆොටෝ එකක් ගහන්න අවශ්‍ය නැහැ අපි වීඩියෝ කරනවානේ. මේ වීඩියෝ පටිය දිහා බලලා පෙන්වන්න නැති වෙයිද මම ඉන්නවයි කියලා. නොපෙන්නුවත් Tamante හිතෙන් නැති වෙයිද මම ඉන්නවයි කියලා අතන. Tamange රූපේ Taman නොබල ඉඳීද බලනවා. බලනකොට Tamanට හිතෙනවා පෙන්නනවා ආ මම ඉන්නවා කියලා. ඒ ඉන්නේ Tamanම තමයි. ඒ ඉන්නේ Taman නම් ඒ Taman ඉන්නවා කියලා ඒ වෙලාවේදී පෙන්වන්නේ කවුද? ඒ මොහොතේ ඒ වීඩියෝ පටේ ඉන්නේ Taman නම් ඒ වෙලාවේදී ආ මම ඉන්නවා කියලා පෙන්වන්නේ කවුද? ඒ පෙන්වන්නේ මම. අර ඉන්නේ මම. දැන් කොයි මමද ඇත්ත? දැන් මෙතන ඉන්න මම ඇත්ත වෙලා පෙන්නන මම වීඩියෝ පටියේ මම බොරු වෙලා. දැන් ඒ වීඩියෝ පටියේ මොහොත නෙමෙයිද මේ මේ මොහොතේ මේ තියෙන්නේ? මේ මොහොත නෙමෙයිද වීඩියෝ ගත කරලා තිබුණේ? මේ මොහොත වීඩියෝ ගත කරලා තිබුණේ. එහෙනම් මේ මොහොතේ මම නෙමෙයිදී බොරු කියලා අපි කතා කරන්නේ. මේ මොහොතේ හිටපු මම බොරුවක් වෙනවා. හැම වෙලාවකදීම බාහිර ධාතුව මනසින් දැනගන්න තැන වෙනකොට නැති දේ අපි දැනගන්නේ තියනවා කියලා. අතනදි කාලය විතරයි වෙනස. වීඩියෝ පටිය පෙන්වනවා කියන තැනදි කාලය විතරයි වෙනස. නැත්තම් ඇත්තටම මේ මොහොතේදී තියෙන්නේ අනාත්ම වීඩියෝ පටියේ තියෙන අනාත්ම බවක් කියන එක පිළිගන්නවනේ. මේ මොහොතේ තිබුණේ වීඩියෝ පටියේ ස්වභාවය වීඩියෝ පටිය නෙමෙයිද මේ මේ මොහොතේ තියෙන්නේ. මේ මොහොත නෙමෙයිද වීඩියෝ ගත කරේ. මේ මොහොත. මේ මොහොතේ තියෙන්නේ අන්න ඒ අනාත්ම බවමයි. අනාත්ම බව නමුත් අපේ අපි ඉන්නවා කියන ආත්ම සංඥාව නිසා මේ ආත්ම සංඥාව නිකන් හදලා දීපු එකක් නෙමෙයි තියෙන්නේ. අතීත අන්තයත් එක්ක හදලා දීපු එකක්. අතීත අන්තයත් එක්ක මොකද හදලා දීලා තියෙන්නේ? මගේ රූපය, මේ රූපේ මම, මේ රූපේ තියෙනවා. මේ අතීතයේ දැකපු රූපය ගැන මම තමන් හදාගෙන තියෙනවා මේ රූපේ මම කියලා. ඇත්තටම තමන් තමන්ගේ රූපේ කිසිම කලක දැකලවත් නැතිකොට කොහොමද හදාගන්නේ තමන් ඉන්නවයි කියලා. ඕගොල්ලෝ දැකලා තියෙනවද ඕගොල්ලෝගේ මූණ? අපි කියනවා කණ්ණාඩියකින් දැක්කයි කියලා. අපි දන්නවද කණ්ණාඩියෙන් පෙන්වන දේ හරි කියලා? නෑ. කණ්ණාඩියෙන් පෙන්වන්නේ වැරදි. ඇයි වැරදි කියන්නේ? මම බොරු කියනවා නම් කණ්ණාඩි පහයක් එක ළඟට තියලා බලන්න මූණවල් පහයක් නොපෙනේද කියලා. පොඩ්ඩක් එකක මූණ පළල්, එකක මූණ දිගටි, හැඩ පහයකට පේන්නේ නැද්ද කියලා. දැන් කොයි කණ්ණාඩියේ මූණද හරි මූණ? කොයි කණ්ණාඩියේ මූණද හරි මූණ? කිසිදු කලක අපිට කොයි කණ්ණාඩියවත් මොන හරි කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේ අපිට රූපායතනය තුල කිසිදු කලක දැකීමක් අපිට මේ නිමිති විදිහට අරගෙන හරි කියන දෙයක් අපි දැකලා නෑ. අපි එක එක්කෙනාගේ ඇහි මට්ටම් වලටයි අපි කතා කරන්නේ. මේ වටාපත දිහා බලලා සුදු පාට වටාපතක් කියලා කියනකොට මෙතන 10 දෙනෙක් දකිනවා නම් 10 දෙනාට තියෙන ඇස් 10ක් නම් Tamange ප්‍රසාදේ මට්ටමටයි මේ රූපය පේන්නේ. 10 දෙනාට පේන්නේ Tamange ඇහි මට්ටම අනුව මිසක රූපේ මට්ටම අනුව නෙමෙයි. ඒකයි මම කිව්වේ අපි අපේ කය වර්ධ කරලා නැහැ කියලා කයදි කය තියෙනවා කියලා කය දිහා බලනකොට Tamange ඇහි මට්ටමට පෙන්නලා මිසක රූපේ තියෙන යථා ස්වභාවයේ නියම වර්ණ ස්වභාවයේ කාටවත් පෙන්වලා නැහැ. ඒකයි ලෝකේ වර්ණාන්දතාවය කියලා එකක් එහෙම තියෙන්නේ. වර්ණාන්දතාවයේ තියෙන කෙනෙකුට පුළුවන් වෙයිද අපිට කොළ රතු දෙක ගැන කියලා දෙන්න? එයාට රතු නම් රතුමයි කොළ නම් කොළමයි. අනිත් වර්ණය ගැන කියලා දෙන්න කොහොමද? කියලා දෙන්න වෙන්නේ නැහැ කවදාවත් අපිට. ඒ වගේ අපිට ඇහැට පේන මිම්ම හරි කියන්න බෑ ඇහි විදිහටයි පේන්නේ. ඇහැට පේන මිම්ම නිවැරදි නෑ. එතකොට මේ ඇහැ කියන එක හැම වෙලාවකදීම නිරුද්ධ වුණ තැනක අපි හදාගන්න පුද්ගල භාවයේ නිරුද්ධ වෙයිද ඇහැ ළඟම වැඩි කොට. ඇහැට රූපේ පෙනෙන මොහොතෙත් වැඩි කොට ඒ ආරම්භය හිතේ හදාගන්න පුද්ගල භාවයේ නිවැරදි වෙයිද? ඒක කොහොමත් වැරදි. ඇයි වැරදි කියන්නේ? මේ රූපේ ඇති කියලා ගෙනල්ලා දෙන මොහොත වෙනකොට මේ වටාපතයි කියලා පෙන්වන මොහොත වෙනකොට වටාපත කියන දැනුම ඇති කරන්න හේතු වුණ ආලෝකේ නැතින වර්ණ සටහනයි ඇහැයි නිරුද්ධ වෙලා ඉවරයි. නිරුද්ධ වුණ තැනක හිතින්ම හිතනවා වටාපත තියනවා කියලා. එළිය තියනවා කියලා. රැස් කරගන්නවා. රැස් කරගත්තේ කවුද? මම. වටාපත රැස් කරගත්ත දෙයට සාපේක්ෂව වටාපතට සාපේක්ෂව මම හිටියා මට සාපේක්ෂව වටාපත හිටියා. දැන් මේ පුද්ගල භාවයේ තියාගෙන කොච්චර වටාපත බලන්න ගියත් හරියන්නේ නැහැ. වටාපතට නොඇලී ඉන්න කොච්චර බැලුවත් වටාපතේ ඇලෙනවම තමයි. වටාපතේ ගැටෙනවම තමයි. නොඇලුනත් නොගැටුනත් වටාපත තියෙනවයි කියන මෝඩකම තියෙනවම තමයි. නොඇලුනත් නොගැටුනත් වටාපතේ ගැටෙන වටාපත ඇති බවට හම්බෙන මෝඩකම තියෙනවා. ඒකයි කියන්නේ සැප වේදනාවේ තණ්හා කරනවා. රූපය ඇති බවට තණ්හා කරනවා. ගැටෙනකොට අපිට පටු පටිඝානුසය කියනවා ගැටෙන බවට පටිඝානුසයෙන් අනුසය වෙනවා ඒකද කෙලෙසය. උපේක්ෂා වේදනාවේ නැතිනම් මේක මොකක්වත් නැතු උපේක්ෂා මට්ටමක තිබුණොත් ඒකේ මෝඩකම තියෙනවා. ඇයි රූපේ තියෙනවයි කියලා හිතාගෙන අරකේ මෝඩකමයි තණ්හාවයි මෝඩකමයි තරහයි මෝඩකමයි මෝඩකමයි. දැන් මේ ටිකෙන් නෙමෙයිද අපි ලෝකේ අසුරු කරන්නේ. අපි ලෝකේ අසුරු කරන්නේ මෙන්න මේ මෝඩයි කියන මේ ධර්මතාවය තුල ඉඳලා. මෝඩකම මොකද්ද? අපි ඇත්ත නොදන්නාකම ඇත්ත ඇති හැටියට අවබෝධ නොකර ගන්නා ගම. එතකොට මේ ඇත්ත ඇති හැටියට අවබෝධ කරගන්න දැන් මේක තමයි දර්ශනය. අපි පිරිසිදු දැකිය යුතු දර්ශනය මෙන්න මේ කාරණාව. මේකට කිව්ව සත්‍ය ඥානය කියලා. මේක මේ කතා කරන එක 100%ක්ම තේරුණ නෙමෙයි. සාමාන්‍ය දල අවබෝධයකට දල දැනුමකට ආව සම්පූර්ණ නැහැ. මොකද ටිකක් ගැඹුරට කියාගෙන යනකොට ටිකක් කම්මැලි ගතියක් ආව කියලා තේරුණ නිසා ආපහු පොඩ්ඩක් සරල කරේ. දැන් මෙතනදී හැම වෙලාවකදීම අපිට හම්බෙන මේ අනාත්ම සිද්ධියක් කියන තැන අපි කතා කරන්නේ. දැන් මේ තුල තේරෙනවද කෙලෙස්යක් ඇති කරගන්නවා නම් ඇති කරගන්නේ. ඕගොල්ලෝ තණ්හා කරන්නේ ආස කරන්නේ ඉන්න කෙනෙකුටද නැති කෙනෙකුටද? ඉන්න කෙනෙකුට. ඕගොල්ලෝ ගැටෙන්නේ ඉන්න කෙනෙක් එක්කද නැති කෙනෙක් එක්කද? ඉන්න කෙනෙක් එක්ක. දෙයක් හම්බුනොත් තමයි ආස කරන්නේ තියෙන දෙයට. දෙයක් තිබ්බොත් තමයි තියෙන දෙයට එක්ක ගැටෙන්නේ. ඇලීම් ගැටීම් දෙක ජරා මරණ දුක මේ ඔක්කොම මේ තියෙන බව නිසා නෙමෙයි දැවිලා තියෙන්නේ. තියෙන බව නිසා ඇවිල්ලා තියෙන්නේ. ඇති බවට හම්බෙන එක නිසා හම්බෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ ජේතවනාරාම භූමියේ තියෙන දවදඬු තනකොළ ඒව මේව ගෙනියනකොට නුඹලට දුක එනවද මම අරගෙන යනවයි කියලා. මාව ගෙනියනවා කියලා දුක එනවද කාටවත්? නැහැ භාග්‍යතුන් වහන්සේ. කාටවත් දුක එන්නේ මේ වත් තියෙන ගහක් කපාගෙන ගියයි කියලා දැන් ඕගොල්ලොන්ට මම ගෙනියනවයි කියලා දුක එනවද? නැහැ. ඇයි දුක එන්නේ නැත්තේ? අපි ඒක අල්ලගත්තේ නැති නිසා. අපි ඒක මම මගේ වශයෙන් අල්ලගත්තේ නැති නිසා. නමුත් ඇත්තම කතාව මේ අඩි 5ක 6ක කයක් අපි තියනවා කියලා හිතාගෙන ඉන්න මේ කයත් මනසින් ගෙනල්ලා දෙන දෙයක්. වර්ධව ගන්න එපා මේ ඔක්කොම මනස පිළිබඳ වූවක් කියනවා නෙමෙයි. කවුද කය විඳින්නේ? කය විඳින්න කාටවත් බෑ. කාටවත් බෑ කය විඳින්න. පුළුවන් ස්පර්ශය විඳින්න විතරයි. ගැටෙන බව විඳින්න විතරයි. අතපය තියනවා කියලා තේරෙනවද මොකක්වත් ගැටෙන්නේ නැතුව කාටවත්? නෑ. ගැටුමක් තමයි තේරෙන්නේ. හුලන් ටිකක් හරි ගැටුමක් තමයි තේරෙන්නේ අතපය තියෙනවනේ කියලා. ගැටීම සාපේක්ෂවයි කය හටගන්නේ කයට සාපේක්ෂවයි ගැටෙන බව ඇති වෙන්නේ. දැන් ගැටෙන බවට තිබුණද අතපය? පටවි ධාතුවට සාපේක්ෂව මේ ගැටෙන බවට තිබුණද අතපය? අතපය තිබුණේ නෑ. ඇඟිලි තුඩක් කියන තැනකට හරි මේ ගැටෙන මොහොත තියෙනවා නම් මේ මොහොතේම ස්පර්ශය ඉපදුනා ස්පර්ශයත් එක්කම කය ඉපදුන මුළු කයම ඇඟිලි තුඩ විතරයි හැබැයි. ඉතුරු රූපෙම මොකද්ද? මනසින් ගෙනල්ලා දෙන දේ. ඉතිරිය අතපය ඔක්කොම ඔටෝ දාලා දෙනවා. අතපය කකුල් ඔළුව ඇඟ ඔටෝ දෙනවා ඔක්කොම ස්පර්ශය දැනෙන්නේ මේ මොහොත මුළු ජීවිතේම මේ මොහොත මුළු ආත්ම භාවයේම මේ මොහොතේ වෙලාවේදී පුද්ගල භාවයේම මේ මොහොත. ඊටු ටික මනසින් දෙනව රැස් කරගත්ත කුණු ගොඩේ තියෙනවා ඊටු අතපය ඔළුව ඔක්කොම තියෙනවා. ඒ ටික හයි කරලා දෙනවා ටක් ගාලා. මනස තුල. එතකොට මෙච්චර මේ ඇඟේ ඇඟිල්ලටයි මේ ඉඳි කට්ට ඇනුනේ. මේ ඇඟේ ඇඟිල්ලටයි ඉඳි කට්ට හැදුනේ. අනිත් ඇඟ ගෙනාවේ කොහෙන්ද? ඇඟටම ඉඳි කටු ඇනුන්නේ නැහනේ අපිට. ඉඳි කට්ට ඇනුනේ ඇඟිල්ලටනේ. ඇඟිල්ලට පුළුවන් කමක් තිබුණද ඉඳි කට්ට දැනගන්න? නැහැ. ඇනුන බවයි තේරුනේ. ඇඟිල්ලට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇඟිල්ල දැනගන්න වේදනාවයි දැනුනේ. ස්පර්ශයයි ගැටුනේ. ස්පර්ශය දැනෙන තැනක ඇඟ හදාගත්තේ අපි මේ මනසින් හදාගත්ත සිද්ධියත් එක්කයි අපි ඇසුරු කරන්නේ. එතකොට මෙන්න මෙතන අවබෝධ කරගන්න ඕනේ. මේ අවබෝධ කරගන්න යනකොට අපිට වැදගත්ම දේ තමයි අපේ මාර්ගයේ තීරණය වෙන්නේ අන්න ওই දර්ශනය මත කියන එක. අද මුළු සමාජයක් දිහාම අපි ටිකක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නකොට පේනවා නිවන් දකින්න කියලා සමාජයට බුදුරජාණන් වහන්සේ කාලෙවත් තිබුණා නම් දන්නේ මෙච්චර දෘෂ්ටි මෙච්චර වාද මෙච්චර දර්ශන. මෙච්චර දර්ශන ඒ කාලෙවත් තිබුණද දන්නේ නමුත් දැන් බෙදෙන බෙදීම් දැක්කහම ශුන්්‍යතාවයක් කියනවා හිස් බවක් කියනවා පාළුව කාංශය තුල கிඳා බහිනවා කියනවා මේ විදිහට දෘෂ්ටිවාද දර්ශන කෙලවරක් නැතුව අනන්ත විශ්වයෙන් එනවා කියනවා මැවුම් වාදයේ මේක පැත්තකින් යනවා අනන්ත විශ්වයෙන් එනවා කියනවා කොහෙන් හරි ගිහිල්ලා මේ දෘෂ්ටිවාදවල අන්තිමේටම හිර වෙලා ඉන්නවා. නමුත් මේ එකම තැනක සමහර විට මේ වචන ටිකම කතා කරන පෙර නොතිබීම හතගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියලා ඊට පස්සේ ඒකේ මුලින්ම හෝ මැදින් හෝ අගින් හෝ කතා කරනවා අනන්ත විශ්යෙන් ඇවිල්ලා මේ පණිවිඩය දෙනවා කියලා. එතකොට අනන්ත විශ්ය තිබ්බේ කොහෙද? මේ විදිහට ලොකු ප්‍රශ්න සහගත තැන්වල ඉඳලා මේ කාරණාව විග්‍රහ කරනවා. එතකොට මේ විග්‍රහය තුළ මට අවශ්‍ය වෙන දේ තමයි අපි නිවන් දකිනවා නම් කරන්න ඕනේ අපේ දර්ශනය පිරිසිදු කරගන්න එකනේ වෙන දෙයක් නෙමෙයි. මේ වැරදි දැක්මයි දුරු වෙන්න ඕනේ. වැරදි දැක්ම දුරු වෙන්න නම් අපිට ලෝකේ ඇති බවට දෙයක් හම්බෙලා නම් බෑ. ඒ දේ නෑ කියලා අරගෙන බෑ. ඇයි නෑ කියන්න බෑනේ හේතු ටික ඇතිගල්ලි තියෙනකොට. හේතු නිරෝධේ නිරුද්ධ වෙනවනේ. අපිට සිද්ධ වෙනවා රූපේ ඇති තැනකින් ප්‍රතිපදාව පනවන්නේ නැතුව අපිට සිද්ධ වෙනවා හැම වෙලාවකදීම මේ මොහොතේ හදාගන්න පුද්ගල භාවය දකින්න. මේ මොහොතේ ඉතුරු නැතුවම නිරුද්ධයි. ඇහත් එක්කම පුද්ගලයා ඉපදුනා මේ මොහොතේ ඇහ නැති වෙනකොටම පුද්ගලයා නිරුද්ධ වුණා. මනසත් එක්කම පුද්ගලයා ඉපදුනා මේ මොහොතේ මනස නිරුද්ධ වෙනකොටම පුද්ගලයා නිරුද්ධ වුණා. ආපහු කනත් එක්කම පුද්ගලයා ඉපදුනා කන නිරුද්ධ වෙනකොටම පුද්ගලයා නිරුද්ධ වුණා. මේකයි පවතින ධර්මතාවය. ඔතෙන්ටයි මනස ගන්න අවශ්‍ය. ප්‍රතිපදාව තියනවා එතෙන්ට යන්න. හැබැයි හැමදාම අර ලෙඩෙකුට වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ වෛද්‍යවරයා කියනවා මෙන්න මෙහෙමයි ලෙඩේ මේකයි ලෙඩේ தත්ත්වය ඔය ලෙඩේ වර්ගයේ මේකයි මේකට මේ විදිහේ බෙහෙත් තියෙනවා හැබැයි බෙහෙත් ගන්න නම් තව දවසක් එන්න කියලා. අද දෙන්නේ බෙහෙත් කියනවා. ඒ වගේ දෙයක් හැමදාම වෙනවා. හැමදාම ධර්මදේශනාවක් කරන්න එනකොට අපිට ලෙඩක් තියෙනවා තමයි ලෙඩේට බෙහෙත් ගන්න කොහොමද බෙහෙත් දිගටම බොන්නේ කොහොමද කියන එක කියන්න වෙලා මන් තියෙනවා. ඉතින් කාලය ඉවරයි අපිට වෙන් වුණා. නමුත් ඇත්තටම මේ වගේ එකම කාරණා ටිකක් හැමදාම මට විග්‍රහ කරන්න කාලය තියෙනවා. නමුත් එතනින් එහාට ප්‍රතිපදාවක් පනවන්න හෝ එතනින් එහාට තව ගැඹුරු කාරණා ටිකක් කියන්න කාලය මදි. නමුත් ධර්මදේශනා දායකත්වයක් ගන්න පිරිසකට මුල් ටික කියන්නේ නැතුව මම ගැඹුරුම තැනින් පටන් ගත්තොත් ඒත් වැඩක් නැහැ. මාර්ගය කියන තැනින් පටන් ගත්තොත් දර්ශනේ නැතුව ඒද වැඩක් නැහැ. ඒක නිසා මට සිද්ධ වෙනවා මුල ඉඳලා විග්‍රහ කරගෙන යන්න. හැමදාම මුල ඉඳලා විග්‍රහ කරගෙන තේරෙන තැනට ගන්නකොට කාලය අවසන් වෙලා. ඉතින් ඒක නිසා මෙන්න මේ ධර්මතාවය යම් විදිහකින් ප්‍රවේශයක් වශයෙන් හරි තේරුණා නම් මෙන්න මෙබඳු තැනකටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. නැත්තම් ඒකට බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම කියනවා නම් භව නිරෝධය නිවනයි. සලායතනේ සලායතන නිරෝධය නිවනයි. මේ ජීවිතේ ජීවත් වෙනකොටම ඇහැ නැති කරලා ජීවත් වෙනකොටම රූපේ නැති කරලා ජීවත් වෙනකොටම කන නැති කරලා ජීවත් වෙනකොටම සද්දේ නැති කරලා ස්පර්ශ ආයතන හයෙන් හයම නැති කරලා ජීවත් වෙන කෙනෙක් යා. එතකොට කෙනෙක් දැකලා දුකේ ඉන්නේ නැහැ. කෙනෙක් ගහලා දුකේ ඉන්නේ නැහැ. කෙනෙක් බැන්න ගමන් අනිත් පැත්තට බැනගෙන බැනගෙන 10ක් කියන තරම් අදහසක් එන්නේ නැහැ. ඇයි? එයා සද්දේ පිරිසිඳ කළ සද්ද බැනුනේ නැහැ. ඉතින් මේ මට්ටමටපත් වෙන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්මයේ තියෙන ලෝකේ අපේ උත්සාහය කැපවීම සහ නුවණ තියෙනවා නම් අවබෝධ කරගන්න බැරි කමකුත් නැහැ. ඒක නිසා අන්න එතෙන්ට මනස ගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ අපි හැමදාම. ඒක නිසා කල්යාණ මිත්‍රයෙක් විදිහට කරන්න පුළුවන් එකම දේත් ওই දර්ශනීය ටිකක් කියලා දෙන එක මාර්ග ප්‍රතිපදාව කියලා දෙන එක විතරයි. කරන දේ ওই පින්නතුන් සතු වූ දෙයක්. ඒකට ඉඳගෙනම මේ භාවනාව කියලා ඉඳගෙන කරන්න ඕනේ කියලා කියනෝ නෙමෙයි. අපිට ඕනේ ආයතන පරිහරණය කරනකොටනේ අපිට කෙලෙස් ඇති උනේ. බය වෙන්න එපා පරිහරණය කරනකොටම තමයි නුවණ ඇතුව පරිහරණය කළා නිදෙන්නත් වෙන්නේ. ඒක නිසා මේ ඉඳගෙන විතරක් කරන භාවනාවක් ගැන එහෙම කතා කරනව නෙමෙයි ජීවත් වෙන තැන නුවණින් ජීවත් වෙන එකක් ගැන මේ කතා කරන්නේ මෝඩ කමින්තරව ජීවත් වෙන එක ගැන. ඒක නිසා මේ ප්‍රතිපදාව අන්න එතනට වැටෙන දෙයක්. අන්න එතනට මේ ප්‍රතිපදාව තව දුරටත් ධර්මය හොයලා තව දුරටත් ගවේෂණය කරලා මේ ගැන අවබෝධයක් ලබා ගන්නවා නම් ඒක බොහොම වටිනවා. ඒක අපිට මේ ජීවිතේදිම දුක නැති කරගන්න මේ ජීවිතේදිම මේ නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙන ධර්මයක්. නිවන කියලා කියන්නේ නිවීම අනුත්පාදේ නොහට ගන්න බව, ජරා මරණ නිරෝධය, මේ ජීවිතයේ ජීවත් වෙනකොටම උපදින බව නැති කරගන්න, උපදින බව නැති කරගන්න මැරෙනකන් ඉන්න අවශ්‍ය නැහැ, ආයේ උපදින බව නැති කරන්න. මේ දැන් අද උපදින බව නැති කරගන්න පුළුවන්. ඒක නිසා අන්න ඒ ධර්මයේ පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. හොඳයි කල්පනා කරගන්න කවුරුත් අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරයන් පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින්නතුන් නමින් මේ පරිලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ආකාශට්ඨා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක් බුද්ධ ශාවකං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං සාංශාරික වශයෙන් හෝ පින් බලාපොරොත්තු වන යම් ඥාතිවරයෙක් ඉන්නවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයා මේ කළ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු වාසනා වෙත්වා කියන අදහස ඇති කරගෙන ඉදම් මේ ඥාතීනං හෝතු ගාතාව කියමු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ කල්පනා කරගන්නේ කියන්නේ දුන් සියලුම දෙනාට රත්නත්‍රය ආශිර්වාදයෙන් අනන්ත ගුණානුභාව බලයෙන් යෝනිසෝ මනසිකාරාදී ධර්මය අනන්ත ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා හැම දිනාටම ගොහර කටුක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමත මහා නිර්වාණ සුවේ සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කුසලයේ හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. තම තමන්ගේ කටයුතු යෙහින් සිද්ධ කරගෙන උතුම් නිවනින් සැනසීමට මේ සියලු කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.